අද අපි භාවනා කරන මේ වැඩසටහනේ අපිට විතර විතක් ආවා දෙතුන් දිනක් කියපු හින්දා එකිනෙ දෙනෙක් අතර එයා කියන්න කියලා කිව්වේ නෑ ඒ උනාට එයා ඒකේ යහපත දැකලා තිබ්බා ඒ හින්දායි ඒ හින්දා ඒ ධාතු මනසිකාර භාවනාව ගැන ටිකක් කතා කරලා කතා කරන්න කියලා කල්පනා කරා පොඩ්ඩක් ඕන අපිට අද කරලා බලන්නත් පුළුවන් මේක. ඒකට හේතුව තමයි අතරම ගිය සතියේදී භාවනා වැඩසටහනේ අපි දැක්කා මම ඔබට මතකද අපි ප්‍රශ්නයක් ඇහුවා මේ දැන් කොටස් 10 භාවනාව ගැන කියලා. ඊට පස්සේ ඒකේ කොටස් 10 භාවනාවේ හිත පිහිටන්නේ හැබැයි හිත ඇතුළත පිහිටනවා. හිත ඇතුළත පිහිටනවා. බාහිරට අරමුණු වල විසිරෙන්නෙත් නෑ. ඇතුළත ඉන්න කැමති හැබැයි ඒ වගේ කොටස් 10 යන්න කැමතිත් නෑ හිත. එහෙම ස්වභාවයක් අපි අත්දැක්කා. එතකොට ඒක මෙතන ලසිත් එහෙමත් අත්දැකලා තිබ්බා. අපිත් ඒක අත්දැක්කා. ඒකට හේතුව ඊට පස්සේ අපි පැහැදිලි කරා භාවනා අරමුණු වල තියෙන ගොරෝසු ස්වභාවයක්, සියුම් ස්වභාවයක් තියෙනවා. ඕනෑම අරමුණක් දිගටම යනකොට ඒ අරමුණත් කොහොමත් ගොරෝසු ස්වභාවය අයින් වෙවි සියුම් ස්වභාවයට යනවා. ඒක එක ලක්ෂණයක්. ඕනෑම මේ එන් දක්න අරමුණක් හරි මනසින් ඒ අරමුණ අරගෙන හරි ඒක හිතෙන් ගෙනියනකොට ඒ අරමුණ සියුම් වෙවි සියුම් වෙවි සියුම් වෙවි යනවා. ඒක එක ලක්ෂණයක්. ඊට පස්සේ සමහර අරමුණු තියෙනවා පටන් ගන්නකොටම ප්‍රകൃතියම සියුම්. උදාහරණයකට කියනවා නම් ආනාපාන සති අරමුණ කියන එක පටන් ගන්නකොටම ප්‍රകൃතියම සියුම්. උපසමානුසතියේදී ඒ සංසිඳන සංසිඳීම කියන ස්වභාවය හිත පිහිටවීම පටන් ගන්නකොටම ඒක ප්‍රകൃතියම සියුම්. එතකොට ඒ සියුම් අරමුණක් පරිහරණය කරන මානසිකත්වයකට ආපුවාම හිත ඒ මානසිකත්වයේ සාන්ත බවක් ප්‍රණීත බවක් අත්දකිනවා. සැහැල්ලු බවක්, සාන්ත බවක්, ප්‍රණීත බවක්, හරි පහසු බවක් හිතට පහසු ගතියක් එනවා. ඒ පහසු ගතියින්ද එතකොට ඊට වඩා ගොරෝසු අරමුණු අල්ලන්න අකමැති වෙන ගතියක් එනවා. ගොරෝසු අරමුණු අල්ලන්න අකමැති වෙන ගතියක් එනවා. ඔකට මම නිකන් තේරෙන භාෂාවකින් සරල උදාහරණයක් කිව්වොත් මට මේ වෙලාවේ මතක් වුණා මේ එකපාරක් ඔය ආන්දමයිති ස්වාමීන් වහන්සේ ගාවට තාත්ත කෙනෙක් දරුවෙක් කියනවා කියනවා. ඒ වුණාසේ අනන්තපත් ස්වාමීන්ගේ චරිතාපදන් තියෙන්නේ. ඒ දරුව ගොඩාක් දඩබ්බරයි. ඊකරනේ ආනන්දේ ආනන්දේ කොළඹ ආනන්ද විද්‍යාලේ උගන්වනකොට තමයි ඒ ළමයා එකන් එන්නේ මේ පන්සල් අනේ ස්වාමීන් වහන්සේ මේ දරුවා හරිම කීකරුනේ අකීකරුයි දඩම්බරයි මේ මෙයාට පොඩ්ඩක් මේ මොනවා හරි කියලා ධර්මයක් උගන්වන්න පුළුවන් කියලා මේ හරියට ඊට පස්සේ ආන්දමල් ස්වාමීන් වහන්සේ ලොකුවට දහම් කාරණාවක් පැහැදිලි කරන්නේ ඒ ළමයාට දෙනවා බුදුරජාණන් වහන්සේගේ දෙන බුද්ධ පිළිමයක් තියෙනවා ප්‍රතිමාවක් තියෙනවා ආන්දමල් සාසේ ඒ හිටපු තැන ඊට පස්සේ මේක දිහා බලාගෙන අපි හිතමුකෝ අරහන් කියන එක මූණ දිහා බලාගෙන අරහන් අරහන් ඊට පස්සේ මූණ බෙල්ල උරේස් අත් දෙක පපුව බඩ ඊට පස්සේ කකුල් දෙක කියලා වගේ කොටස් කීපයක් වෙන් කරගෙන ඒකේ අරහං අරහං අරහං අරහං කියලා ඒ වගේ යන්න කියනවා මේ උඩටයි පහළට යන්න කියනවා හරි ඊට පස්සේ අර ළමයා ඕක කරනවා කරාට පස්සේ එයාගේ හිතට පහසුවක් සැහැල්ලුවක් දැනෙනවා ඒ දැනෙන්නේ එකක් හිතේ එයාගේ යම් ආකාරයක බුදුරණාහසගෙන් ශ්‍රද්ධාව පැහැදීමක් තියෙන්න ඇති. පැහැදීම හින්දා හිතේ සතුටු ගතියක් උපදිනවා. ඒකත් එක්කයි අර එකම ප්‍රියමනාප රූපයක හිත යන්න කැමති. ඒකත් හින්දා හිත එකේ ඉන්න කැමති වෙනවා. ඒකත් එක්ක හිත අරහං අරහං කියනකොට ඒකාකාරී ගතියක් ඇති වෙනවා. ඒකත් එක්කත් හිතේ අරමුණේ රඳා පවතින්න කැමති වෙනවා. ඒකත් එක්ක කොහොම හරි මෙයාට හිතේ සැහැල්ලුවක් පහසුවක් ළමයට දැනලා තිබුණා. ඒක දැනিলা පස්සේ මේ ගෙදර ගිහිල්ලත් මේ ළමයා කරලා තිබුණා. පස්සේ භාවනාව වැඩෙනකොට අර දඩබ්බර ගති අරවා මේවා ටික ඔක්කොම අනිත් පැත්තෙන් අතාරිනවා. ඇයි හේතුව ඒකෙන් ඒ කියන්නේ මෙන්න මේ වගේ. ඒකට උපමාවක් කිව්වොත් එහෙම හරියට පොඩි ළමයෙක්ට පානුවෙන් කේකුයි එකපාර දුන්නොත් එහෙම කැමති එකක් අරන් කන්න කියලා හැම පොඩි ළමයාම කේක් තමයි කන්නේ. කවුරුත් පාන් කන්නේ කේක්මයි කන්නේ. ඒකට හේතුව අරකේ රසය ප්‍රණීතයි ඒක හොඳයි ඒක කණ්ඩ ආසයි වෙනවා අන්න අන්න ඒ වගේ ඒ වගේ භාවනා අරමුණ සියුම් වෙනකොට සැහැල්ලු වෙනකොට පහසු වෙනකොට ඒ වගේ අරමුණක හිත තියන් ඉන්න යම් ආකාරයකින් පුරුද්දක් ඇති වෙනකොට ගොරෝසු අරමුණු වලින් මෙහාට එන්න හිත කැමති වෙනවා ඊට පස්සේ අර ළමයා ඒක ඒ ඒ මානසිකත්වය තියලා පස්සේ හොඳට බණ භාවනා කරලා පස්සේ මේ ඒකේ නම් විස්තර කරනවා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒකේ තියෙනවා එයා පස්සේ තාපසෙක් වෙනවා. ඒ ළමයා. එච්චර ඒක භාවනාවටම ජීවිතේ භාවනා යෝගී යෝගියෙක්ම වෙනවා තනිකර. ඒ ජීවිතයකට යනවා. ඉතින් අර නරකක් වුන්නේ ඒක එයා එයා ජීවිතේ දාන සීල භාවනාවල උසස්මාකාරී කටයුතු කරලා තියෙනවා. එතකොට ඒකෙන් ගන්න ඕනි කාරණාව තමයි අපේ හිත ගොරෝසු අරමුණු අතහැරලා සියුම් අරමුණු වල ඉන්න කැමති සියුම් අරමුණු වල වැඩි වැඩියෙන් අපි තියන්න තියන්න මේ සියුම් අරමුණත් එක්ක ඇති වෙන සැහැල්ලු පහසු මානසිකත්වයේ ඉන්න කැමති හිත. එහෙම එකක් තියෙනවා. එතකොට දැන් මේ ධාතු මනසිකාර භාවනාවයි අද අපි කියන්න කල්පනා කරේ. එතකොට ওই කාරණාවත් උමයි. ඊට පස්සේ අපිට ඔය එකිනෙක කතා කරා. එයා ගිය සතියේ එතකොට ඒ අම්මත් කිව්වා මේ ඒ කියන්නේ අසනීප වෙලාවක ටිකකුත් හිටියා කියලා අසනීප ප්‍රති කියනකොට මේ හිත ඇතුලේ ඒ කියන්නේ කය ඇතුලේ ධාතු මනසිකාරය විදිහට බලන්න ගත්තා කිව්වා. එතකොට බොහොම පහසුවක් ඉපදුනා කිව්වා. අසනීප තියෙන. ධාතු මනසිකාර භාවනාව ගැන මෙතන ඉන්න සමහර අය අහල් නැති ඇති අපි කෙටියෙන් පැහැදිලි කරොත් එහෙම ඒ ගැන දේශනා කරලා තියෙනවා අපි සමත කොටසේදී මේ ධාතු මනසිකාර භාවනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙටියෙන් මේ ශරීරයේ ධාතු හතරක් තියෙනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා පඨවි කියලා කියන්නේ පද ගතිය පද ස්වභාවය කියන ස්වභාවය පද ගතිය පද ස්වභාවය කියන එක තමයි පඨවි ගතිය ඊට පස්සේ ආපෝ ගතිය කියලා කියන්නේ නිකම් වැగిරෙන ගතිය ඇලෙන ගතිය වගේ ස්වභාවය ඊට පස්සේ තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් ගතිය නැත්තම් සිසිල් ගතිය කියන එක. ධන ඍණ දෙකම අයිති වෙනවා. උතුම් සිතිවිලි දෙකම අයිති වෙනවා. හැම එකකටම එහෙම තමයි. ඊට පස්සේ වායෝ ගතිය කියලා කියන්නේ සැහැල්ලු ගතිය, පෙම්බෙන ගතිය, පිම්බෙන ගතිය, ඊට පස්සේ තෙරපෙන ගතිය, නැත්නම් සෙලවෙන ගතිය. ඔන්න ඔය වගේ ගති ස්වභාවයවා. එතකොට ගතිය කියන වචනයෙන් ඒවා හඳුන්වන්නේ ඒවට රූප නෑ ඇත්තටම. යම් කිසි ස්වභාවයක් අපි රූප අනුසාරයෙන් අපි සාමාන්‍ය ලෝකෙදී ඒව අඳුර ගන්නවා. හැබැයි ධාතු මනසිකාර භාවනාව කරගෙන යනකොට අපේ ශරීරය සම්බන්ධයෙන් අපි අපේ හිතට මොකද වෙන්නේ අර රූප කියන එක මේකට අදාළ නැති දෙයක් කියලා හිතට තේරෙනකොට රූප නැතුව මේ ස්වභාවයක් පවතිනවා ඒ ස්වභාවයේ සියුම් ස්වභාවයකින් තියෙන්නේ කියලා හිතට දැනෙනකොට ඒක ඒ ස්වභාවයේ හිත පහසුවෙන් තියන්න පුළුවන් කියන එක දැනනකොට රූප කියන එක අතහැරගෙන එයා ගතියට හිත තියාන එක ක්‍රමයෙන් සකස් වෙනවා. පැහැදිලි නේද කියප එක? ඔව් මුලින්ම අපි දැන් අපි හිතමුකෝ ඒ අර දැන් අපේ ශරීරයේ අපි තියෙන ඒ ඒ වෙලාවේ ශරීරයේ අපි මුදුනේ ඉඳන් අරගෙන පහළට යනකොට පහළට යනකොට ඇස් දෙක පියාගෙන අපි ඒ වෙලාවේ එතන තියෙන ස්වභාවය බලනවා. මෙතන තියෙන්නේ තද ගතියක්ද? ඊට පස්සේ බර ගතියක්ද? ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් මෙතන තියෙන සැහැල්ලු ගතියක්ද? මෙතන තියෙන උණුසුම් ගතියක්ද? සිසිල් ගතියක්ද? ඔය වගේ නැත්තම් ඔය සමහර නිකන් ඔය හිර වෙන ගතිය, තද වෙන ගතිය ඒක මේ මොකද්ද හරියටම මේ මේක පටවි ගතියද මේ ගතියද ඒ ගතියද කියලා වැඩක් නැහැ. එතන ප්‍රകൃතියෙන්ම තියෙන ස්වභාවය දිහා බලනවා. හරිද? වෙන් කරලා මේ තේජෝ ගතියට අදාළ ගතියක් කියලා මොකද කල්පනා කරනව නෙමෙයි. එතන තියෙන අර කවුද අර අපි හිතමුකෝ ඉන්ස්පෙක්ට් කවුරු හරි ඉන්ස්පෙක්ෂන් කරන කෙනෙක් එයාගේ ඉස්සරහින් යනකොට අපි හිත වරායේ අර බඩු මේ ගේට්ටුවේ ඉන්න මිනිහෙක් එතනින් යනකොට ආ මේක ඇතුලේ තියෙන මෙන්න මේ වගේ දේවල් කියලා එයා සටහනක් දා ගන්නවා මේක ඇතුලේ තිබ්බේ මෙව්ව මේක ඇතුලේ තිබ්බේ මෙව්ව ඒකේ අන්න ඒ වගේ අපි ශරීරයේ ඒ කොටස් වලින් පහළට යනකොට එතන එතන තියෙන මේ මේ ස්වභාවය එතන තියෙන මේ ස්වභාවය එතන තියෙන මේ ස්වභාවය එතන තියෙන මේ ස්වභාවය කියලා අපි සටහනක් දාගෙන යනවා. පහළට. ඒකත් එක්කම එතකොට අර මුලින්ම රූපය අල්ලගෙන ඒ කියන්නේ චිත්‍රත් එක්ක කලින් අපි මතකත් එක්කලා අල්ලන් ගිය එක එහෙම මතක නැතුව හිතට මේක කරගෙන යන්න පුළුවන් කියලා ඉවරලා හිත ස්වභාවයට හිත තියන්න ගන්නවා ඒක හිතට පහසුවක් වෙනවා ඒක එක කාරණාවක් ඊට පස්සේ අනිත් එක තමයි ඒ අම්මා කිව්ව විදිහටම දැන් අපි අසනීපයක් වුණාම එහෙම ඇත්තටම අපිට ඔය ඒ වේදනාවල් තද වෙන ගති, හිර වෙන ගති, නිකන් දන දැවෙන ගති වගේ පිච්චෙන ගති, ওই වගේ ගති ඇති වෙන්න පුළුවන්. එතකොට අන්නේ ගති දිහත් අපිට බලාගෙන යන්න පුළුවන්. ඒ ගති දිහා ධාතු මනසිකාර භාවනාව කවුරුහරි පුරුදු කරලා තියෙනවා නම් එයාට ඒ ගති දිහා බලන්න ගද්දි එයාට දැන් රූපේ අතහැරෙන එක කොහොමත් ඒක කලින් ඉඳන් ඉපදුනානේ ඒක පුරුදු කරලා තියෙනවනේ ඒ හින්දා එයාට රූපෙකින් නැතුව නිකන් තමන්ගේ අත අත දනවා හරි අත නිකන් හිර වෙනවා ඒ වගේ අත කැක්කුමයි කියන මානසිකත්වේ නැතුව කැක්කුම කියන ගතියක් දැවෙන ගතියක් උණුසුම් ගතියක් කියන ගතිය හරහා යන්න පුළුවන් එතකොට මානසික පීඩාව අඩුයි මානසික හරියටම කරනවා නම් මානසික පීඩාවක් නැහැ හරියටම කරනවා නම් මානසික පීඩාවක් නැහැ මානසික නිශ්චලතාවයකට බාධාවක් නැහැ ඒ වේදනාවල් කියන ඒවා මානසික නිශ්චලතාවයට බාධා වෙන්නේ අධික වේදනා තියෙද්දි භික්ෂුන් වහන්සේලා ඔය ඒ වේදනාව හරහාම ගිහිල්ලා ධර්ම අවබෝධ කරලා අරහත්ත්වයටපත් වෙච්ච විස්තර උනා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එතකොට ඒක කෙනෙකුට අර කලින් ධාතු මනසිකාර භාවනාව පුරුදු කරලා තිබීමත් එක්කලා එයාගේ කයේ ඒ වෙලාවේ ඇති වෙන වෙනස්කම් දිහා පහසුවෙන් බල බල ඉන්න එකක් පුළුවන්. එයා ඒකට බොහොම අනාත්ම සිතකින් බලන්නේ. තමාගේ මම මගේ කියන ස්වභාවයක් මම මගේ කියන ස්වභාවයෙන් හිතේ එගෙන් පිටින්ම නැති වෙලා නෙමෙයි බලන කෙනා කියලා ස්වභාවයක් තියෙනවා හැබැයි මම මගේ කියලා බලන දේ දිහා ගන්න නැතුව බලන්න පුළුවන් මගේ අත මගේ ඇඟ මගේ ඔළුව මෙහෙම කියන මානසිකත්වයෙන් තොර එතන තියෙන ස්වභාවය බලන්න පුළුවන් අන් ඒකත් එක්කලා එයාගේ හිත බොහොම සැහැල්ලුවට මේ කියන්නේ හිත වෙහෙස පීඩා විඳින ගතිය නැති වෙනවා වේස පීඩා විඳින ගතිය නැති වෙනවා. ඕක අත්දකින්න පුළුවන් කාරණාවක්. ඉතින් ඒ යම් අත්දැකලා තිබ්බා. ඒ කියපු කාරණාව අපි පැහැදිලි කරන්න කියලා කල්පනා කරා. එතකොට මම කලින් කියපු කාරණාවට මේක සම්බන්ධයි. මොකද හිත ඒ විදිහට රූපේ අතාරින්නේ, චිත්‍ර අතාරින්නේ, චිත්‍රය කියන එක ගොරෝසු වින්දා. ඒක ගොරෝසු වින්දා, ගතිය කියන එක ඊට වඩා සියුම් වින්දා, හිත කොහොමත් කැමති පහසු දෙයක් කරන්නේ. සැපයට කැමති වින්දා. හිත කැමති පහසු දෙයක් කරන්නේ. ඒතකොට හිමීට එයා රූපේ අතාරිනවා. රූපේ අපි අතාරවන්න උත්සාහ කරන්නේ අපි මේ වැඩේ කරන් යනකොට මිති හිමීටම රූපේ අත ඇරිලා. ඒක එක කාරණාවක්. එතකොට අන්නේ ගොරෝසු ස්වභාවයෙන් අරමුණක් තියුණු ස්වභාවයට යන ලක්ෂණයක් ඔකේ තියෙනවා. ඕක ප්‍රයෝජනයට ගන්න පුළුවන් කවුරු හරි කෙනෙක්ට හිත අර ගොඩක් මේ බාහිර ලෝකේ දේවල් වල ඔක්කොම දේවල් වලම එකතු වෙමින් ඒවම මතක් වෙමින් හිත දුවනවා වගේ කෙනෙකුට ඒ ධාතු මනසිකාර භාවනාව හොඳයි තමන්ගේ ඇතුළට එන්න. ආනාපාන සති භාවනාව වුණත් වෙන ඕනෑම භාවනාව වුණත් අන්තිමේදී කෙරෙන්නේ තමාගේ ඇතුළේ ඇතුළේ ඒ අරමුණත් එක්ක ඉන්න මානසිකත්වයක් ඉන්නේ. බාහිර ලෝකේ දේවල් එක දුවන මානසිකත්ව අරගෙන භාවනා අරමුණු අපි කරන්නේ නේද? ඒ මානසිකත්වයෙන් මිදලා ඇතුළේ තමන්ගේ ඇතුළෙන් ඒ අරමුණත් එක්ක ඉන්න ගතිය උපදවලා ඒකම තමයි ඕනෑම් භාවනාවක් කියන්නේ. එතකොට ඔය ධාතු මනසිකාර භාවනාව කියන එක තමන්ගේ ඇතුළට එන්න තමන්ගේ ඇතුළට ආය සිටියේ යුතුයන්ට පැමිණෙන්න ලොකු පිටුවහලක්. ලොකු පිටුවහලක් වෙනවා ඒක. ඇයි හේතුව රූපේ මේ රූපේ අතාරින්න. ගතියට හිත තියලා ගතියට හිත හිටපු ගමන් අනිත් පැත්තෙන් රූපේ මැකිලා යනවා. රූපේ මැකිලා යනවා. එතකොට තමන්ගේ ඇතුලේ හිතට පිහිටන්න පුළුවන් ඇතුලේ හිත පවතින ගතිය වැඩි වෙනවා ඊට පස්සේ එතකොට කාට හරි කෙනෙක් ඇතට ආනාපාන සති භාවනාවට පස්සේ හැරෙන්න පුළුවන් ඇතුළත හිත පිහිටවගෙන මුලින් දාත්මංශකාර භාවනාව හරහා ඇතුළත ඒ වෙනත් රූප මානසිකත්ව වලින් මෙහාට ඇවිල්ලා ඇතුළත හිත පිහිටියට පස්සේ ආනාපාන සති භාවනාවට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ මූණෙන් යනකොට මෙයාට ඒ හරියට ටිකක් අවධානය යොමු කරපුවා මෙතන සෙලවෙන ගතිය අල්ලන්න පුළුවන්. මේ මෙතන සෙලවෙන ගතිය වෙනස් වෙන ගතිය මෙතන අල්ලන්න පුළුවන්. ඒක ඔස්සේ එතකොට ආනාපාන සති භාවනාවට යන්න පුළුවන්. කාට හරි ගේට නැත්තම් එහෙමම අපි හිතමුකෝ හදවත පැත්තට අර අර සංසිඳීමේ හිත පිටවන්න ඒ පැත්තට යොමු වෙලා ඒකේ සැහැල්ලු ගතිය පහසු ගතිය කියන එක අල්ලගෙන හදවතේ මුලින්ම සෙලවෙන ගතිය එහෙම ඇති වෙන්න පුළුවන්. ඒ සෙලවෙන ගතිය හරිය එහා සෙලවෙන ගතිය වලත් ඉඳලා ඕනනම් තව චුට්ටක් එහාට ගිහිල්ලා මේ මානසිකත දිගට හිටියොත් එතන එහෙම තියෙනකොට සැහැල්ලු ගතිය, පහසු ගතිය අත්දකින්න පුළුවන්. ඒ සැහැල්ලු ගතියේ පහසු ගතිය හිත දියන්නත් පුළුවන්. භාවනා අරමුණ එතකොට සැහැල්ලු ගතිය පහසු ගතිය එතන තියෙන නිශ්චල ගතිය ඒ වගේ. ඒක හෙලවෙන ගතිය අඩු බව. සැහැල්ලු ගතිය පහසු ගතිය එතන ඊට පස්සේ එතන හිත හිතින ගතිය එතන අරමුණ හෙලවෙන්නේ නැති ස්වභාවය එතකොට ඒ ගතියට හිත තියපහම එතනින් ඒ උපසමාස්රි පැත්තට යන්න පුළුවන් ඇතුලෙන් අරමුණ ගන්න ලොකු උපකාරයක් කරනවා බාහිර රූප සද්ද ගන්ධ රස පහස මානසිකත් ඉඳලා ඇතුළට එන්නයි ඇතු ඒ මානසිකත් අතාරින්නයි ඇතුළට එන්නයි ඇතුළට ආවට පස්සේ අර සියුම් මානසිකත්වයට හිත ගෙනියන්නේ ධාතු මානසිකාරය ඒකට උපකාර කරගන්න පුළුවන්. ඒ කියූප එක අලුත් අයට ඒ ගැන අහන දෙයක් තියනවාද අපි මේව කලින් කතා කරලා තියෙනවා අතරම නෑ නේද ඒ පැහැදිලි නේද ඊට පස්සේ තෝ දන්නව නේද කියන කාරණා මේ කලින් හල් තියෙනවා කතා කරලා තියෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ. කලින් වැඩසටහන් කරලා තිබුණා ඒක මුලින් දේශනාව ස්වාමීන් වහන්සේ. කරලා තිබ්බත් හරි. එතකොට මේ සිහිපත් කිරීමක් නැවත කරන්නේ. අව ඔබ අපි කලින් කතා කරලා තියනවනේ ඔය ටික. එහෙමයි. ඔව් අම ඔබ දහන්න ඕනේ. හරි. එතකොට ඒක එතකොට මේ කාරණාවට යන්න පුළුවන්. එතකොට ඒ කාරණා දෙකක් තමයි. එකක් තමයි මම අර මම ඒක ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිය සතියේ කිව්වා කියලා අපි. අර ගොරෝසු අරමුණක ඉඳලා ගොරෝසු අරමුණකේ සියුම් අරමුණකට හිත පුරුදු කරපුවාම සියුම් අරමුණේ ඉන්න හිත කැමති වෙනවා. ඒක එක එක ලක්ෂණයක්. එතකොට සාමාන්‍ය අපි මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒවා මේවා ගොරෝසු අරමුණු. ඒවා චිත්තත් එක්ක චිත්තත් එක්ක අපි පරිහරණය කරනවා. එතකොට තවත් එක් ගොරෝසු කරගෙන තමයි අපි පරිහරණය කරන්නේ. ඒ මානසිකත්වයෙන් ඇතුළට ඒක පස්සේ හැබැයි මේ මානසිකත්වය අපි දිගටම ඉන්නින්ද මේ මානසිකත්වවල හිර වෙලා වගේ කට්ටිය ඉන්නේ. ඒ වගේම හිත හිත ඒවම ඇවිසි ඇවිසි යන ගතියක් තියෙනවා. ඒකෙන් ඒ මානසිකත්වයෙන් මිදිලා Tamange ඇතුළට එන්න මේ ධාතු මනසිකාර භාවනාව ලොකු උපකාරයක් කරනවා. ඒක තමයි එක ලක්ෂණයක්. ඒක කියන්න ඕනේ මොකද ඒ ගොරෝසු අරමුණු ගොරෝසු බව දකිමින්ම හිත අයින් කරනවා ධාතු මනසික භාවනාවේ සියුම් අරමුණ ගන්න හින්දා ඊළඟ කාරණාව තමයි තමන්ගේ ওই අසනීප ඒ වගේ දේවල් තියෙනවා නම් ලෙඩ දුක් කරේමේ තියෙනවා නම් එයාට ධාතු මනසකාර භාවනාව ගොඩාක් හොඳ භාවනාවක් ඒ වෙලාවට මුකුත්ම කරගන්න බැරි නම් ඒ දේවල් ඇතුලේ බල බල ඉන්න පුළුවන් ඒකට බොහොම උපේක්ෂා සහගත හිතකින් එයා ඒකෙන් පීඩා විඳින්න නැති හිතකින් ඒ අරමුණු පරිහරණය කරන ස්වභාවයක් උපදවන්න පුළුවන් ඒකේ වේදනා ගති වැඩි වුණොත් අපි හිතපු එන්න එන්න එන්න වේදනා ගති වැඩි වෙනවා කාටට පිළිකාවක් හදනවා කියලා හිතන්න උදාහරණයක් උදාහරණයකට පිළිකාවක් හැදෙනවා. ඊට පස්සේ ඒකෙන් දැන් වේදනා ගතිත් ඇති වෙනවා. එයා අර විදිහට තමන්ගේ ඇස් දෙක පියාගෙන තමන්ගේ ඇතුලේ ඒ ස්වභාවයේ බලබල ඉඳ ගත්තොත් එහෙම ගති ස්වභාවයවල් තද වෙන ගති, හිර වෙන ගති, අපිටම දැවෙන ගති, පිච්චෙන ගති මොනහරි ගති ටිකක් බලනවා. තියෙන. හැබැයි ඒක එයාට රූපේ චිත්‍ර අර චිත්‍ර අතෑරලා ඒ ටික බලන හින්දා එයාට මානසික පීඩාවක් නැහැ. ඇතුලේ ඒක දකිමින් ඉන්න පුළුවන්. ඒකේ වේදනාවල් තීව්‍ර වුණොත් එහෙම තීව්‍ර වේදනාවෙත් එයාට උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන් මානසික මට්ටමක් උපදිනවා. එතකොට එතනම හිත එකඟ වෙනවා. හිත එකඟ වෙන්න හේතු වෙනවා. එතකොට ඒ වේදනාව අරමුණු කරගෙන වේදනාව සියුම් සියුම් සියුම් සියුම් මට්ටම් වලට ගිහිල්ලා ඒ හරහා හිත ආය සමාධිමත් වෙනවා. අන්න එහෙම කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා ධාතු මනස්කාර භාවනාවේදී. නැත්තම් ඇතුළට හිත අරගෙන අපිට පුළුවන් අර ඊට පස්සේ ආනාපානසි භාවනාවට හරි නැත්නම් ඇතුලේ වෙන මොකක් හරි වෙන අරමුණකට හරි කැමති භාවනාවකට ගන්න පුළුවන් අර පිටතිබ්බ මානසිකත්ව වලින් මිදෙන්න උපකාරයක් විදිහට ධාතු මනසිකාර භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. ওই වගේ ධාතු මනසිකාර භාවනාවේ ආනිසංශ ගොඩාක් තියෙනවා. මම ওই ප්‍රායෝගික පැත්ත තමයි ওই පැහැදිලි කරේ. ඊට පස්සේ ඔකට අමතරව විදර්ශනාව කරන කෙනෙකුට විදර්ශනාවට යන්නත් බොහොම පහසු කරනවා. ධාතු මනසිකාර භාවනාව ඒකේ රූපේ අනාරම්මන අනිදර්ශන භවයේ ඒක ප්‍රකට වේගෙනම තමයි ධාතු මනසිකාර භාවනාව වෙන්නේ. එතකොට එතනින් එහාට යාට විදර්ශනාවේ ඉතුරු කොටස් වලට පිවිසීමේ හැකියාවක් තියෙනවා. ඔය ටික තමයි ඊගෙන කියන්න තියෙන්නේ. අපි එහෙනම් ධාතු මනසිකාර භාවනාව අද අලුත් අයට පුරුදු වෙන්නත් එක්ක අද අපි ටිකක් කරමු. මේකෙදී ඔව් මේකේ මම සරලව කියලා දෙන්න ඒකත් එක විශේෂ කාරණාවක් අපි කලින් කතා කරපු නැති කාරණාවකුත් මෙතන කියලා දෙන්න. දැන් මේකම ඇත්තටම මට ඒක අහන්න ලැබුණු කාරණාව. අර ඉස්සෙල්ලා යාළුවෙක් ඉන්න චන්දන කියලා එයා තමයි ඒ කිව්වේ ස්වාමින්වහන්සේ නමක් කිව්වා කියලා. ඒක හරි ලස්සනයි ඒ කාරණාව. කාරණාව හරි. ඒ හින්දා මට ඒකත් ඉස්මතු කරන්න කියලා කල්පනා කරා මේ දැන් අපි උතන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උතන පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා Tamanට ධාතු හතරක් තියෙනවා මේකේ අරමුණු වන ස්වභාවෙත් එක්ක ගතියත් එක්ක යන්න තමයි බුදුරජාණන් දේශනා කරන්නේ හැබැයි ඕකේ තව ඒ ගතිවල සියුම් ස්වභාවයල් තියෙනවා ඒ කියන්නේ දැන් වායෝ ධාතු කියලා කියනකොට වායෝ ධාතු කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආකාර 6කින් ඔය උද්දාංගම උද්දංගම වාතයේ අදෝගම වාතයේ කුච්චසේවා උද්දංගම වාතයේ අදෝගම වාතයේ කුච්චසේවාතයේ පොට්ටාස වාසය ඊට පස්සේ අංගමනසාරී වාතයේ ඔව් ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ ආශ්වාස ප්‍රාශ්වාසයේ තියෙන මත 5ද 6ද තියෙන කාටද මතක මාළියාම 5යිද 6ද එතන තියෙන්නේ ලසිත් මතකද? පහයි එන්නේ හයක් තියෙනවා වගේ මට නිකන් පොඩි නිත්‍යයක් තියෙනවා. ආනාපාන සතියත් එක උස්ම ඒකටයි ඒකටයි දෙකේ. ආනාපාන සතිය උස්ම එකත් අයිති සෝවෙනස් මට 6ද 5ද කියලා මතක නැහැ. ඒක අයිති සෝවෙනස්. ආ ඒක අයිති. ඒකත් එක 6යි. මටත් එක ඒක අයිති වගේ මතකයක් තියෙනවා. අයිති නේද අම්මා එකත්? 6යි. 6යි. ආනාපාන සතිය එකත් අයිති නේ. එතෙට ඔව්. එතකොට අර ඒ සාමිනාස් විස්තර කරලා දෙනවා ඔන්න ඔය ඔය වායු හය දිහා බලන්න කියලා. දැන් ඇතුළත ඇතුළත ගිහිල්ලා ඇතුළත අපි හිතමුකෝ දැන් තද ගති තියෙනවා. තද ගති, බර ගති වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් එක්ක උණුසුම් ගති, සිසිල් ගති වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඇලෙන ගති, වැగిන්න ගති නම් අපිට දැනෙන්නේ නැහැ. නිකන් මෘදු ගති වගේ දැනෙන්න පුළුවන් සමහර තැන් මෘදු ස්වභාවයෙන් වගේ. එතකොට ඒක ආපෝ ගතිය කියලා අපි දාමු. එහෙම ඒ ගති වලට සාපේක්ෂව ඔය වායු ගතිය කියන එක ආයෙ පාරක් සිලු. අද ගති වලට සාපේක්ෂව ඒ වගේ ස්වභාවයකට සාපේක්ෂව වායු ගතිය සියුම්. එතකොට ඒ ධාතු මනසිකාර භාවනාවෙත් එහෙම ඇතුළට ගිහිල්ලා ඒකෙන් අර වායෝ කොටස් හයට මාරු වෙන්න පුළුවන්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒක කියලා කියනවා. පැහැදිලිද? ධාතු මනසිකාරය ටික බලාගෙන යනවා. බලන් ගිහිල්ලවල ඒකේ වායෝ ධාතුවට අදාළ ගති ටික විතරක් බලන්න පටන් ගන්නවා. අපි මොනවද ඒ ගති ටික එතකොට මේ දැන් ඇතුලේ හිත තියන් ඉන්නකොට ඉහළට වාතයක් නිකන් හුලං ඉහළට යනවා වගේ තේරෙනවනේ අපි මේ කටින් එළියට හුලං එනවා කියලා එකක් තියෙන්නේ. එන්න ඒ වගේ ඒවා. එතකොට ඒ ඒ වාතේ. නැත්තම් මෙහෙම පහළට යන්නේ අපි හිතමුකෝ අපි පිටිපස්සෙන් පහළට වාතය යන ඒ වගේ ස්වභාවයවා. එතකොට ඒකේ දෙකයි. ඊට පස්සේ උච්චසේ වාතය කියලා කියන්නේ මේ බඩ ඇතුලේ වාතය තද වෙලා වගේ අපිට දැනෙන්නේ. එතකොට අන්න ඒ වාත ස්වභාවය වගේ. එතන නිකන් තද වෙන ගති, තෙල වෙන ගති වගේ තියෙනවා. ඒ වාත ස්වභාවයක් අපි අරමුණු කරන්නේ. එතකොට ඊට පස්සේ ඒකත් එක්ක කොට්ටාස වාතය කියන්නේ එහෙම නැතුව ඇඟේ එක එක තැන්වල වාතය හිර වෙලා මෙතන වාතය හිර වෙලා අතන වාතය හිර වෙලා වගේ දැනෙන්න පුළුවන්. එතකොට කොට්ටාස වාතය එක එක තැන්වල පැහැදිලිද? ඊට පස්සේ අංගමනුසාරී වාතය කියලා එහෙම නැතුව සමහර කෙනෙක්ට මුළු ඇඟ පුරාම පැතිරෙන්නා වූ වාත ස්වභාවයක් තියෙනවා. මුලින් අරමුණු නොවෙන්න පුළුවන්. හැබැයි භාවනාව දිගින් දිගටම යා හිත ගිහිලා සමාධිමත් වුණොත් ඔය විදිහට භාවනාව කරන් ගිහිලා ඒවත් අරමුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ අර හුස්ම ඉහළට පහළට යන එකක් තියෙනවනම් ඒක අරමුණු වෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට ඒකේ අර ධාතු මනසිකාරයේ ධාතු හතරක් වෙනකොට එක ධාතුවක කොටස් ටික දිග අරගෙන එතන හිත තියන්න පුළුවන්. ඒකත් හරි ෂෝක් භාවනාවක් කියලා මට හිතුණා. මොකද මොකද හුඟක් වෙලාවට අපි අන්තිමේදී ධාතු මනසිකාර භාවනාව අපිත් කරනකොට අන්තිමේදී හිටින්නේ කොය සැහැල්ලු ගතියක සැහැල්ලු ගතියක් එක්කලා එක්කෝ සෙල වෙන ගතියක් ඔය වගේ ස්වභාවයක තමයි අන්තිමේදී හිත නතර වෙන්නේ ගිහිල්ලා. සෑහළු ගතියක් ඒක සෙලවෙන ගතිය. ඒකට ඒක ආය වායු ධාතු පැත්තට තද ගිහිල්ලා නේ තියෙන්නේ. වායු සභාවට ගිහිල්ලා තියෙන. ඒකට ඒකම විස්තර විදිහට බලන්න පුළුවන්. ඒකත් තමන්ගේ හිත මේ හිත කය ඇතුලේ එකඟ කරන්න උපකාර කරන විශේෂ ආකාරයක් විදිහට මේ මම සිහිපත් කරනවා. එතකොට ඒක මට ඒ චන්දන කියලා ඒ යාළුවකින් තමයි ඒ චන්දන චන්දන කියන කෙනා ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි කියලා දීලා තිබ්බේ. ඒක බොහොම බොහොම හොඳයි. ඒ බා අපිත් ඒක අනුමෝදන් වුණා. මම ඒක කලින් එහෙම කරන්න පුළුවන් කියලා එහෙම අහලා තිබුණේ නැහැ. ඒ තමයි කිව්වට පස්සේ තමයි මම ඒක ඒක ඒක දැක්කේ. ඒක ඒක කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි එහෙනම් දැන් මේ ධාතුමනසිකාර භාවනාව කරන්න පටන් ගමු. එතකොට අපි කරන්නේ කොහොමද? අපි Tamanට පහසුවෙන් අරමුණු කරන්න පුළුවන් කොටස් විදියට Tamanගේ රූපය තෝරගන්න පුළුවන්. කෙනෙක්ට දැන් මෙතන ආදුනිකමය නැති හින්දා ඕනනම් මේ අපිට පුළුවන් මූණත් කොටස් තුනකට වගේ බෙදලා ඒ කොටස් තුන දිහා බලනවා ඊට පස්සේ අපි ඒ විදිහා අවධානය යොමු කරනවා අවධානය යොමු කරන්නේ මොකටද එතන තියෙන චිත්‍රවලට නෙමෙයි එතන තියෙන ගතියට එතන තියෙන තද ගතියක්ද එතන තියෙන්නේ නැත්තම් සෙලවෙන ගතියක්ද නැත්තම් උණුසුම් ගතියක්ද සිසිල් ගතියක්ද සැහැල්ලු ගතියක්ද මොන ගතියක්ද කියන එකයි අරමුණු ගන්න. ඊට පස්සේ බෙල්ල කොටස ගන්න පුළුවන්, පපුව කොටස ගන්න පුළුවන්, ඊට පස්සේ බඩ කොටස ගන්න පුළුවන්. ඒ ඊට පස්සේ කලවා කොටස, කෙන්ඩ කොටස, පා කොටස ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අත් කොටස් ඕන්නම් ගන්න පුළුවන්, ඕන්නම් නොගෙන ඉන්නත් පුළුවන්. මේකේ ප්‍රශ්නයක් නැහැ. ඔය මූණ කොටසේ නම් බෙල්ල කොටසට යනකම් කරත් ප්‍රශ්නයක් නැහැ. මං අපි පහසුයි අපි මේකේ මූණ කොටසේ ඉඳන් ඔහොම ගිහිල්ලා බඩ කොටසට යනකම් ගිහිල්ලා ආයෙ එතනින් උඩට එනවනම් පහසුයි. මුළු ඇඟම අල්ලන්න දෙයක් නැහැ. හැබැයි යම් කිසි වෙලාවක අපේ අතක හරි අමාරුවක් හින්දා ඒකේ වේදනා ගතියක්, හද වෙන ගතියක් හරි වේදනා ගතියක් හරි මොකක් හරි දැනෙනවා නම් ඒක අරමුණු කරලා කරන්න ඕනේ. ඒක අරමුණු කරලා කරන එක හොඳයි. එහෙම නැතුව අත් දෙකයි කකුල් දෙකයි කියන එක භාවනාවේදී මේකෙදි ගණ්ඩත් පුළුවන් නොගණ්ඩත් පුළුවන් මේකේ කොටසක් අරගෙන කරන්නත් පුළුවන් පැහැදිලිද ඊට පස්සේ යම් කිසි වෙලාවක ඒක තමයි එක කාරණාවක් අපි එතකොට අපි මේකෙදී දැන් අදට පුරුදු වෙන්න අපි ගමු ඔළුවේ ඉඳන් හිස් මුදුන් දෙන ඔය විදිහට කොටස් වලට බලාගෙන යනවා බඩට බඩ දක්වා ආයෙ උඩට එනවා ඔය විදිහට අපි බලාගෙන බලාගෙන යනවා බලන්නේ මොනවද එතන තියෙන ගති එතන ගති බලනකොට සමහරලාට එතන ගති දෙකක් තියෙන්න පුළුවන්. එක ගතියක් නෙමෙයි ගති දෙකක්ම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට කියමුකෝ එතන සැහැල්ලු ගතියකුත් තියෙනවා. සැහැල්ලු ගතියත් එක්කලා සෙලවෙන ගතියකුත් තියෙනවා. කියලා. අන්න ඒ වගේ. එතකොට ඒ ඒ ගති දෙකම ඒ හිත හිතට පේනවා නම් ප්‍රකට වෙනවා නම් ඒ ගති දෙකටම මාක් එකක් දායනවා. සැහැල්ලු ගතියක් තියෙනවා. සැහැල්ලු ගතිය, සැහැල්ලු ගතිය, සැහැල්ලු ගතිය. කියලාවල අපි තුන් පාරක් විතර ඒක කියනවා අර නිශ්චය හොඳට අරමුණේ නිශ්චය වෙන්න. අරමුණේ හොඳට පිට පිහිටන්න. සෙල වෙන ගතිය, සෙල වෙන ගතිය, සෙල වෙන ගතිය. කියලා එතන අරමුණේ නිශ්චය වෙන්න. ඒ ගති දෙකක් තියෙනවා. ගති දෙකම ගති දෙකම අපි මාක් කරගෙන යනවා. ඊට පස්සේ අපි උඩට එනකොට එතනින් එහාට එක ගතිය නම් තියෙන්නේ. එක ගතිය මාක් කරගෙන යනවා. පැහැදිලිද? ආන් ඒකත් ඒ භාවනාවේදී විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් එහෙම එකක් ඊට පස්සේ ඒක ඒක ඇයි එහෙම වෙලා තියෙන්නේ මොකද එහෙම දෙයක් පේන්නේ කියලා ඒ වගේ දේවල් හොය හොය ඉන්න එකක් නෙමෙයි භාවනාව. මුකුත් මේකේ කල්පනා කරන එකක් නෙමෙයි. ඒවා ඒවා අරගෙන මෙතන මෙහෙම මේ වායෝ ගුණයක් නේ තියෙන්නේ කිය කී මොකවත් හිතනව නෙමෙයි. ඒ දිහා බලනවා අවධානය යොමු කරනවා අවධානට ගතිය අරමුණු වෙනවා මෙන්න මේ ගතිය කියන එක හොඳට හිතේ නිශ්චය කරනවා ඊළඟ තැනට යොමු වෙනවා අවධානය යොමු කරනවා අවධානයට ගතිය අරමුණු වෙනවා මෙන්න මේ ගතිය කියලා නිශ්චය කරනවා ඊළඟ තැනට යොමු වෙනවා ඔන්නෝම තමයි ඒ භාවනාව කළ යුතු වන්නේ ওই කාරණා දෙක මම හිතනවා ප්‍රමාණවත් කියලා එහෙනම් ශරීරයේ කොටසක් විතරක් ගන්න හිතේ ඉඳලා බඩ දක්වා කොටස ගන්න ඒක පහසුයි. අත් කකුල් වල යම් කිසි ආකාරයක වේදනාවක් හරි යම් කිසි ගතියක් ඉස්මතු වෙලා ආවොත් එහෙම අර අපි ගන්න අරමුණු වලට වඩා තදින් එතෙන්ට යොමු වෙලා ඒක බලන්න. එතෙන්ට යොමු වෙලා එතකොට ඒක බලන්න. ඒක බලලා නැවත මෙතෙන්ට එන්න මේක අර හිත මේ මේ පංචකාමයට අදාළ රූප සද්ද ගන්ධ රස ඒ පහස් වලින් එහාට යන්න අභ්‍යන්තරයේ යථා ස්වභාවයට යන්න උපකාර කරන්නා වූ භාවනාවක් බවට පත් වෙනවා. හරි. ඒ ගැන මේ කියපු කාරණා ගැන අපහැදිලි තැනක් තිබ්බොත් අහන්න දැන් වෙලාව තියෙනවා කටියට. තව නොකියුණු කාරණාවක් තියෙනවා නම් මතක් කරන්න පුළුවන් ගේන්න. නෑනේ. අපි එනම් භාවනාව කරමු. එන විනාඩි 40ක් විතර 40ක් 45ක් අපි භාවනාව කරමු. මේ භාවනාව භාවනාව සංගුණාම මම නතර කරන්න ඔබට කියන්නම්. කාට හරි කෙනෙක්ට එහෙම යනකොට ඒ ගති වලින් යනකොට ඊටත් වඩා මට ඒ ඒක ඇතුළෙන්ම નિરાයාසයෙන්ම ආනාපාන සතියකට හරි එතන සෙලවෙන ගතියට හිත අරමුණු වෙලා සියුම් අරමුණත් එක්ක හිත යන්න කැමති. නැත්නම් ඇතුළෙම සැහැල්ලු ගතියක හැල්ලු ගතියක ඒ වගේ ස්වභාවයක හිත හේමම ඉඳ කැමති වගේ ඉඳ දැනුනොත් එහෙම තමන්ගේ හිතට નિરાයාසයෙන්ම එහෙම ඉඳ අරින්න. එතන ඒ මට්ටම ඒ මානසික මට්ටමේ ඉඳ අරින්න. මොකද මේ මොකක් හරි අරමුණක එකඟ වෙන ස්වභාවයනේ සමාධිය කියන්නේ ඒකාංග ලක්ෂණ සමාධි. ඒක එකඟ වෙනවා. ඒ අරමුණේ ඉඳ හිත කැමති වෙනවා. එතකොට එහෙම දැක්කොත් එහෙම ඉඳ දෙන්න ඕනේ. එකඟ වෙන්නයි ඒක හදන්නේ. ඒකට එකඟ වෙනවා නම් එකඟ වෙන අපි ඒක ඉදාරිමු. අන්නේ කාරණාව තේරුම් ගන්න. හොඳයි අපි එහෙනම් පටන් ගමු. හැමෝම එහෙනම් ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් අරන් පහළට හෙළලා තමාගේ ඒ ඔළුවේ ඉහළ කොටස අරමුණු කරන්නේ ඇතුලෙන් ඒ කොටස දිහා බලනවා වගේ අරමුණු කරන්න බලලා එතන තියෙන්නේ මොකද්ද ගතිය කියන එක එතන දකිනකොට දැනෙන ගතියට හිත තියන්න මොකක් හරි ගතියක් නැත්තම් ඒතන තියෙනවා සැහැල්ලු ගතිය කියලා එකක් සැහැල්ලු ගතියක් තියෙනවා අන්න ඒක සැහැල්ලු ගතිය සැහැල්ලු ගතිය සැහැල්ලු ගතිය කියලා ඉස්සරහට යන්න ඊට අමතරව වෙන මොකක් හරි ගතියක් තද ගති, බර ගති, කෙලවන ගති, පිම්බෙන ගති, මොකක් හරි ඉර වෙන ගති, වේදනා ගතියක් මොකක් තිබුණත් ඒකත් මේ වේදනා ගතිය, වේදනා ගතිය, වේදනා ගතිය කියනවල එතනින් යන්න ඉස්සරහට. එහෙම කරන්න. අපි එනම් භාවනා කරමු. තමාගේ ඇතුළත ඇති වී තිබෙනා වූ නිශ්චල ස්වභාවයක් නැත්නම් සෑම ස්වභාවයක් නැත්නම් පහස් ස්වභාවයක් නැත්නම් ඒ ස්වභාවයේ හිත තබාගෙන සිටින කවදාදියක් පවා ඒ සැහැල්ලු ස්වභාවය පහළ ස්වභාවය ඇස් දෙක ක්‍රමයෙන් අරිනකොට අමාතුල නඩවා ගන්න උත්සාහයක් ගන්න උත්සාහයක් ගන්නින් ඇස් දෙක අරින්න ඒ තමා වෙත නැඹුරු මානසිකත්වයෙන් යුතු සැහැල්ලුව පහසුව දවසේ කටයුතු කරද්දී ආරක්ෂා කරගන්න සහවත් වෙන්න. ඒ කියපු භාවනාවේ කාට හරි අපහසු භාවයක් ඇති වුණා නම් මට නම් ඒක වෙන්නේ නැහැ මට නම් මෙන්න මේ විදියට දැනෙන්නේ කියලා කාට හරි තේරෙනවා නම් දැන් යාට කතා කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම මේ භාවනාව කරගෙන ගියා මේ ඔළුව බෙල් මේ බෙල්ල පපුව බඩ එහෙම ඉහළ පහළ එහෙම තමයි ගියේ ඒ අර මුලදී අර මේ අර ගති ටික ඒ ගති මේ එච්චර දැනීමක් ඇති වුණේ නැහැ නමුත් පස්සේ වෙනකොට මම එකක් හිතලා මම හිතුවා දැන් ඔලු විස ගැන භාවනා කරන වෙලාවේදී මම දැන් මෙතන මට මේ සහැල්ලු ගතියකුත් නෙවෙයි තියෙන්නේ නිකන් තද ගතියකුත් නෙවෙයි අතරමැදි ගතිය. ඊට පස් ඊට පස්සේ බලනකොට එතන මේ සහැල්ලු ගතියට වගේ තමයි තේරුනේ. ඒ විදිහට තමයි ඊට පස්සේ ඒ ටිකක් ටිකක් කරගෙන කරගෙන ගියාට පස්සේ තමයි ඒ ගති අඳුරා ගන්න පුළුවන් වුණේ. ඉස්සරව මේක අඳුරා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකේ මම කියවනේ චිත්‍ර අපි චිත්‍ර ඇසුරු කරගෙන එළිය ලෝකික තමයි හිත හැම වෙලාවෙම හැසිරෙමින් පවතින්නේ. අපි හිතන්නේ මේ දේවල් ගැනම. එතකොට මේ මානසිකත්වයෙන් එළියට ඇවිල්ලා ගතිවල මානසිකත්වයට එන්න ටික වෙලාවක් යනවා. ඒක ටිකක් පොඩ්ඩු කරන්න ඕනේ. හැබැයි එනවා හිත. නැත්තේ නෑ. ඊට පස්සේ ඒකේ අර ඒ අම්මා කියනකොට කිව්වා මේ මම මේ භාවනාව කරේ ඔළුව, බෙල්ල, පපුව, බඩ කියලා ඒ විදිහට කිව්වා. ඒක ඒ විදිහට කොටස් හතර ඇතරම ලොකු වැඩි මේ භාවනාවට. ඒකේ මම ඔබට කිව්වා ඔළුව කොටස් තුනකටවත් කොටස් තුනකටවත් කඩන්න අඩුම ගන්න. අවම. ඊටත් වඩා හිමීට යන්න පුළුවන් නම් තවත් හොඳයි. නිකන් අඟලෙන් අඟල වගේ හිමීට ඒ කියන්නේ දැන් මෙහෙම පයින් දේවල් නැතුව මේකෙන් ඊළඟට මේකෙන් ඊළඟට කියලා පයින් නැතුව නිකන් මෙතන ඉන්නවා. එතනින් පොඩ්ඩක් අර හිමීට නිකන් නිකන් එලිස්සට ඇවිල්ලා වගේ ඊළඟ තැනට ඇවිල්ලා බලනවා. ඊළඟ තැනේ ඉඳන් ලිස්සට ඇවිල්ලා වගේ හිමීට ඊළඟ තැනට ඇවිල්ලා බලනවා. අන්න ඒ වගේ අර කොහොම කලබලයක් නැතුව කොහොම පහසුවෙන් අර ඊළඟ ඊළඟ එකට ඇවිල්ලා බලන්න පුළුවන් වඩා වටිනවා. ඒ භාවනාව වැඩින වැඩින ප්‍රවණතාවය ගොඩක් වැඩි වෙනවා. ඒක තමයි ඒ ගැන කියන්න තියෙන ඊළඟ කාරණාව. හරි. තව කාට හරි ඒ ගැන තව අහන්න දෙයක් තියෙනවද? අවසරයි ස්වාමින් වහන්සේ මේ අර මේ සෙලවෙන ගතිය කියලා කිව්වේ ස්වාමින් වහන්සේ අර අපි අර පල්සල්ලුවම අර දැනෙන්නේ යන්නේ ඒ වගේ ගතියක්ද ස්වාමින් වහන්සේ? මට අන්න එහෙම ගතියක් තමයි වැඩිපුර දැනුනේ මේ භාවනාව කරගෙන යද්දී. කොහොම ගතියක්ද? අර සෙලවෙන ගතිය වගේ කියලා කිව්වේ ස්වාමින් වහන්සේ ඒක අර නිකන් අර පල්සැල්ලුවම දැනෙන ගතිය ගතියක් වගේ ආ පල්ස් පල්ස් දැනෙන ගතිය කියලා ඔව් පල්ස් අන්නකොට අපිට දැනෙන්නේ අන්න ඒ වගේ එකක් තමයි මට දැනුනේ මේ සෙලවෙන ගතිය කිව්වේ ඒ වගේ දෙයක්. ඒක ඒකමත් ඒකත් කොටසක් තමා. එතකොට ඒකත් එක්කලා සමහර ලාවට ඒ වගේ කය ඇතුළෙම නිකන් අර ඒ පල්ස් එකට පොඩි කම්පනයක් තියෙනවා. තෙල වෙන කම්පනයක් තියෙනවා. කය ඇතුළේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ දෙයක් තමයි දැනුනේ. වැඩිපුරම දැනුනේ ඒක. ආ ඔව්. එතකොට ඒකේ හිත තියන් වෙන්න පුළුවන්. ඒක ඒක අවස්ථාවේදී ඒක දැනුන ඒක හිත තියන් වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර ලාවට හුස්ම ආනාපාන සති භාවනාව වගේ කරන කෙනෙක් නම් එයා ඒ හරියෙන් යද්දී හිමීට දැන් නහය හරියෙන් යද්දී අවධානය එතෙත් යොමු වෙලා එතන අර ආනාපානට අනුව එතන හෙල වෙනවා වගේ එකකුත් දකින් අත්දකින්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ ගතිය යාට දැනෙන්නත් පුළුවන්. සමහර කෙනෙක්ගේ යාගේ හිත නිකන් එයා තව සංවේදී ස්වභාවයත් එක්ක පහළ වෙනකොට සමහරට හાર્ට් එක වගේ වෙනකොට ඒ හරියේ හાર્ට් එක හෙල වෙන ගතිය දැනෙන්නත් පුළුවන්. ඒ වගේ හෙල වෙන ගතිය එක ආකාරයෙන් දැනෙන්න පුළුවන්. කෙසේ වේවා ඒක මේ පහසු විනේද එහෙම මේ ඒ කියන්නේ ඒ ගතිය කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේ මූණට විතරයි ස්වාමීන් වහන්සේ හිත තිබ්බේ මේ මොකද මට මූණෙම ගොඩක් තැන්වල ඔය තද ගතිය නිකන් දැවිල්ල වගේ ගති එහෙම එහෙම දැනෙච්ච හින්දා මම මූණෙන් පල්ලෙහාට යන්න ගියේ නෑ ස්වාමීන් වහන්සේ මූණෙම විතරක් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මෙහෙම නිකන් පල්ලෙහාට දිගටම ආව ආපහු උඩට එහෙම හිත තියාගෙන හිටියා ස්වාමීන් වහන්සේ බොහොම හොඳයි ඒක දැන් දැක්කන එයා අර ඔළුව කල්පනා කරලා තියෙනවා දැන් මං කියවනේ කොටස් තෝරගන්න එක තමන් කැමති විදිහට තෝරගන්න පුළුවන්. එතකොට එයා මූණ කියන කොටසේ මං හිතන්නේ නිකන් අඟලෙන් අඟල අඟලෙන් වගේ හිමින් බලාගෙන යන්න ඉති පහළට. එහෙමයි ස්වාමීන් වහන්සේ. පල්ලෙහාට මම බලාගෙන ආවා. ඊට පස්සේ ආපහු උඩට යනකොට පල්ලෙහාට එනකොට දැනිච්චේම සමහර විට උඩට යනකොට දැනුනේත් නෑ ස්වාමීන් වහන්සේ. සමහරවිට ඊළඟ පාරේදී වෙන ඒවා දැනෙනවා. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒකේ අන්න ඒ වගේ මේ අර හිමීට මම කිව්වර දැන් මුහුණ බෙල්ල පපුව බඩ කියලා ඒ වගේ ලොකුවට ගිහිල්ලා ගියොත් එහෙම මේකේ හරියටම භාවනාව එනවා අඩුයි. මේ භාවනාවේ ඒ අරමුණු කරන ප්‍රමාණය කුඩා වෙලා හිතට අපහසුාවක් නැතුව හිමීට අර නිකන් හිමීට ලිස්සලා වගේ ඊළඟ තැනට එනවා. ආයි හිමීට ඊළඟ ඊළඟ තැනට ලිස්සලා වගේ එනවා. ආන් එහෙම එන තරමට භාවනාව යනවා වැඩි වේගෙ. තව කාටද තව මොකක්ද ප්‍රශ්නයක් අහන්න තියෙනවද? මම තෝරගත්තේ මොනයි බෙල්ලයි උදරයයි මොහේ කරන්න ඕනේ නැහැ මොකද හේතුව මේ ආනාපාන සති භාවනාව තියෙනවා හුස්ම රැල්ල බලනවාම ඒක ඉතින් අර කරන එක නිසා බැරිය බෙල්ල බැලුවා මොකද මගේ ආබාධයක් තියෙන නිසා මට හිතුණා බෙල්ල බලන්න ඕනේ කියලා බෙල්ලේ මම දැනගත්තේ මාංශ පේශි වල මොනවා හරි කියලා මේ නමුත් නෙමෙයි අස්ති වල මොනවා හරි කියන එක තමයි මට තේරෙන්නේ මොකද සියුම් වේදනාවක් බෙල්ල දිගේ මට එන්න ගත්තා. මට ඒක වෙනද අහුවෙලා නැහැ. නිකන් බෙල්ල රිදෙන එක විතරයි තිබුණේ. වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්නවා. ඉතින් මේ අස්ති වල කැක්මක් ආපු එකක් මට දෙක ඉතින්දී තේරුණා. ඒක අද තමයි දැනුනේ එතන. වෙනද මාංශ පේශි වල කැක්මක් විතරයි තිබුණේ මට දැනුනේ. ආහ්. එහෙම දැනනද? මගෙත් මේ ඇතර මේ බෙල්ලේ මේ මේ උරහිස්සක මේ මෙතන මේ කැක්කමක් කියම වේදනා ගති මගේ මෙහෙම අපහසු ගතියක් තියෙනවා ඒ ටික දැනුණා ඒ ටික තද වෙන ගති හිර වෙන ගති වේදනා ගති තමන් බොහොම සරලව අර පොඩි ළමයා වගේ දැන් පොඩි ළමයි මොකක් හරි කියලා නම් කරන්නේ ආරක කියලා ඒ වගේ වේදනා ගතියක් හරි දැනෙන ගතියක් තද වෙන ගතියක් හරි දැවෙන ගතියක් හරි මොකක් හරි ගතියක් තමන්ට දැනෙන ගතිය මෙන්න මේක කියලා යන්නයි තියෙන්නේ ඉස්සරහට ඉතින් ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ අස්ති එතන දිර රැකිනවා වෛද්‍යරු කියන්නේ ඉතින් ඒකට බෙහෙත් නැහැ මොනවත්. ඉතින් මේ බෙහෙත් නැහැ. ඉතින් ප්‍රතිකාර ගන්න නෙවෙයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. වේදනානාශක විතරයි. ඉතින් දුවමට කිව්ව වේදනානාශකයක් බොන්න එපා. අම්මා දැන් ඉන්න තත්ත්වය අත හොඳ නැහැ කියලා. ඉතින් පරිස්සම් වෙනවා බා තමයි මේ ඒක යටපත් කරගෙන ඉන්නේ. මම බුද්ධානුස්සතිය වැඩිපුරම භාවනා කරන්නේ බුද්ධානුස්සතිය. ඉතින් බුදුහාමුදුරගේ රූපය දිහා බලාගෙන බුදුහාමුදුරු මෙනෙහි කරනකොට ඒවා ඔක්කොම අමතක වෙලා යනවා. ආ. ඉතින් බුද්ධාගම තමයි මේ මේ රෝගේ යටපත් කරගෙන ඉන්නේ. ආ. රෝගයෙන් ඇති වෙන පීඩාව යටපත් කරගෙන ඉන්නවා. රෝගේ මානසික පීඩාව. ඔව්. ඒක මේ මේ මේ භාවනාවෙනුත් ඒක නැති කරන්න පුළුවන් ස්වභාවය තියෙනවා. ඇතුළට ගිහින් බලනකොට ඔව් බොහොම නිකන් අර බොහොම උපේක්ෂා සාගත ස්වභාවයෙන් මේ වේදනාවල් දිහා බලීමේ හැකියාවක් උපදිනවා. අර සතුටක් බව හොඳට සතිමත් බව හොඳට තියෙනවා මේකේ. තව කාට හරි අහන්න කාරණාවක් තියෙනවද? වෙනස් මට මුලින්ම නම් වැඩුණේ නැහැ. ඊට පස්සේ මම ආනාපාන සතියේ හිත තියලා ආපහු ඇවිල්ලා කරපුවාම මටත් ඕන ප්‍රදේශයේ විතරක් ඒක වැඩුණා. අහහ මම පහළට ගියේ නැහැ ස්වාමීනස් මමත් මුහුණ ටික විතරයි දිගටම කරගෙන හිටියේ. ආ ඒක කමන්නේ. එහෙම හොඳයි. අර අවස් ප්‍රමාණය කුඩා කරගෙන හිමින් හිමින් උඩා කොටස් වල යන තරමට ඒක හොඳට වෙනවා. සාමකක් හරි ආන්තිරඳ ස්වාමීන් වහන්සේ දැන් මේක මේ කායानुපස්සනාව වගේ භාවනාවකට සමානද? ඒක කායानुපස්සනාවට තමයි වැටෙන්නේ. හැබැයි වේදනානුපස්සනාවේ කොටසුත් මේකේ තමාර තමාර තැන් වලින් උපදිනවා කියලා කිව්වට වරදක් නැහැ. එහෙමයි. ඔව්. එහෙම. ඒකේ අර මෙන්න මෙහෙම කාරණාවක් මම උතර කියන අපි දැන් ඔය අපි නම් කරනවානේ මම අර ඒ කියන්නේ මේක මේක අර කායන පස්සනාව මේක වේදනන පස්සනාව කියලා අපි නම් කරනවට වඩා මෙන්න මේ වගේ ස්වභාවයක් මෙන්න මේ වගේ ගතියක් මෙතන තියෙන්නේ කියලා එතන තියෙන ස්වභාවයේ ගතියට අපි එක එල්ලේ ප්‍රත්‍යක්ෂව අත්දැකීම ගන්නවා නම් ඒක වටිනවා එමසු ඒකයි වටින්නේ මොකද ඒකයි ප්‍රත්‍යක්ෂව එතන ඇත්තටම තියෙන්නේ කියන ස්වභාවයට හිත තියෙන එක තමයි අපි හොඳටම කරන්න ඕනේ මේ නැත්තම් අපි ඒ ඒක තමයි ඒක කරන්න ඕන විදිය. ඊළඟට මේකේ දැන් මට මම මේ දැන් කරනකොට බොහොම අත්දැක්කා මේ මේකේ තව ගතියක් ඇත්තටම තියෙනවා. දැන් ඔය ගති ඔය ගති හතරට අමතරව ඒ කියන්නේ හිස් ගතිය අවකාශ ස්වභාවයක් තියෙනව නේද? දැන් මේකේ සතර මහා ධාතුවට අමතරව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා හයකින් බෙත් පෙන්නනවා සමහරවල්. සමහර තැන්වල මම කියලා බලලා තියෙනවා. ඒ කියන්නේ අපේ අවකාශ ස්වභාවය. නික හිත් ගතියක්. නික මුකුත්ම නැති ස්වභාවයක්. කියලා එකකුත් තියෙනවා. ඒක ඇතුලේ මගේ හිත නිකම් මම එහෙම එකකට අදහස් කරන්නේ හිටියේ නෑ. එහෙම එකක් ගැන මම මේ දේශනාව දැන් අද කරද්දිත් කාරණා කියද්දි මම කිව්වෙත් නෑ නේ ඒනට ඇතුලේ යනකොට නිකන් හිස් ගතිය මොකෝම නැති නිකන් අවකාශ ගතියකට හිත එහෙම යනවා. එතකොට ඒකත් ඒ තියෙන ගතිය. ඒකේ තියෙනකොට බොහොම අර ඔය ගතිය වලට වඩා ඒක සියුම්. ඔය ඔය අපි කතා කරපු දැන් ඔය ඔය සියලු ගතිය වලට වඩා ඒ ගතිය සියුම් වෙනවා. ඒ ගතියත් එක්කලා හිත නිකන් බොහොම නිකන් ඇතුළෙම නිකන් එහෙමම හිටින්න යනවා වගේ එකක් වෙනවා. අවකාශ ගතියත් එක්ක. හිත ගතිය. කියලා වල බලන්න Tamanට අරමුණු වෙනවනම් අරමුණු කරන්නේ නැති ඒවා අරමුණු කරගන්න යන්න එපා. අරමුණු වෙන එක මන අරමුණු කරන්න බලන්න සමහර අයට අරමුණු වෙලා ඇති. අර එයා ඒක නිකන් දැක්කේ නැහැ වගේ යන්න ඇති. අන්න ඒ ඇයට ඒක බලන්න බොහොම නිකන් ඒක නිකන් භාවනාවේ ලෙවල් එකක් වෙනස් වෙනවා වගේ වුණා. මේ හිස් ගතියට හිත තියෙනකොටම නිකන් එහෙම නිකන් අර ඔළුව තිස්සලා නිකන් අර එන්න ඒ අන්න ඒ වගේ මානසික මට්ටමක් ඉපදුනා. ඉක්ගතිය. ඊට පස්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඕකේ දැන් අපි අර ඒකත් එක්කම අර දේශනාවත් එක්ක ගත්තොත් එහෙම අවකා ආකාශ විඥාන කියන හයවෙනි ස්වභාවයක් පනවනවා. ඒ කියන්නේ හිතක් දැනීමක පැතිරීමක් කියලා ගතියකුණත් කෙනෙක්ගේ හිතක් ගිහින් හිටින්න පුළුවන්. එයාගේ ඔය ඒ කියන්නේ අර ගතිත් අමතක කරලා හිස් ගතිත් අයින් වෙලා දැනීමක පැතිරීමක් දැනීමක පැතිරීමක් එතන තියෙන්නේ. කියලා එහෙම එකක් අරමුණු වෙන්න පුළුවන්. මේ එකක්වත් අපි බලෙන් අරමුණු කරන්න යන්න යනවා නෙමෙයි. ඒවා කරගෙන කරගෙන යනකොට හිත හිමී හිමීට එනවා. උදාහරණයක් කරනනම් අර රූපත් එක්ක තිබ්බ බහැර රූපත් එක්ක තිබ්බ මානසිකත්වයෙන් හිත මිදිලා ගතිවල මානසිකත්වයකට එනවා. ඒ ගතිවල මානසිකත්වයේ සියුම් සියුම් ගතිවල සැහැල්ලු ගති දැන් බර ගති මුලින් තියෙන්නේ නැති බර ගති ආදී අයින් කරගෙන සැහැල්ලු ගති වලට එනවා සැහැල්ලු ගතිය ආදිත් ඒවත් අයින් කරලා සමහර හිස් ගතියකට යන්න පුළුවන් හිස් ගතිත් ආය එහාට අයින් කරමින් ඒකත් හිත අරමුණු ගොරෝසුලා නිකන් දැනීමක පැතිරීමක් කියන ගතියකට හිත යන්න පුළුවන් පැහැදිලිද හිත සියුම් සියුම් සියුම් සියුම් එකට යනවා ඒක අරමුණු ඒක අරමුණු වෙනවා නම් අරමුණු වෙන එක තමයි අපි වදන්නේ ඒක නිකන් ප්‍රකට වෙලා මට හිස්කදී අරමුණු වුණා ආය ආය අරමුණු වුණා නිකම්ම මේ අරමුණු වුණින්ද මම බලපුවාම බොහොම ඒකත් එක්ක හිත අර නිකම් නිකම් මෙහෙම ශක්තියක් උඩට නැගෙනවා වගේ එහෙම මානසික මට්ටම අත්දැක්කා ඒකේ. ඒක එක කාරණාව. ඒතර හිස් ගතිය කියන එක ගැන පොඩි අදහසක් තියාගන්න මොන හරි තියෙන ගතිය තමයි බලන්න ඕනේ. තා පොඩි කාරණාවක් කියන විදිහ මට ඒක අමතක වුණා. හරි තව කාටද මොකක් හරි අහන්න තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ එතන අර මේ අවකාශ ගතියක් නේද ස්වාමීන් වහන්සේ හිස් ගතිය කියලා ස්වාමීන් වහන්සේ මම මට එහෙම වගේ තමයි එතන අවකාශ ගතියකුයි ඒක ගැන දැන ගැනීම කියන එහෙම ඒක ගැන ඒක ගැන එහෙම අවකාශ ගතියක තියෙන බවක් ඒ කියන්නේ එතන විඥාන ගතියක් තියෙනවා සර්. ඒ කියන්නේ එතන විඥාන ස්කන්ධ ස්වභාවයක් ගැන අවබෝධයකුත් තියෙනවා සාරා. එහෙම එකක් වගේ එකක් තමයි තියෙන්නේ. කියලා තමයි මගේ තේරුම් ගත්තේ. දෙකට වෙනක දැන් මේ අවකාශ ගතිය සංජීවරත් විතර ඇවිල්ලා තියෙනවා. ඒතකොට අවකාශ ගතිය කියලා හරි හිස් ගතිය කියලා මම නිකන් අර මම සාමාන්‍යව නම් කරනකොට මට නිකන් හිතට හුරුම වචනේ මම පාවිච්චි කරනවා. ඕවා නම් කරන්න නිකන් අමාරු වචන දාන්න ආකාශ ගතිය හරි අවකාශ ගතිය කියන එකට වඩා මගේ හිත නිකන් හිස් ගතිය කියන එකට කැමතියි. මොකද ගතිය දිහා මම බලන්නේ. ගතිය දිහා අරමුණු කරගන්නේ නම් කරන්නේ. එතකොට හිත ගතිය කියලා මම දීප අවකාශ ගතිය තමයි තියෙන්නේ. අවකාශ ස්වභාවයක් තමයි. ඒක හරි. එතනින් එහාට සමහරවිට ඒකත් එහාට නිකන් විඥානික පැතිරීමක් කියලා අත්දැකීමක් එන්නත් පුළුවන්. මම එහෙම සියුම් ගතියක් මේ වෙලාවේ භාවනාවේ ආවේ නැහැ. ඒකකුත් එන්න පුළුවන් කියලා මම කිව්වේ. අර ධර්මතාවයට අනුව හේතුඵල ධහමට අනුව ඊළඟට එහෙම එක්කුත් තියෙන්න පුළුවන් දැන්. අර හතරට අමතරව ඕකාවා වගේ. ඒ කාරණාව තිබ්බේ ඉතින් ඔන්න ඔය කාරණාව බලන්න හරි මේ බොහොම හරි නිකම් හිත වෙනස් කරන භාවනාවක් ඒකනේ. ධාතු මනසිකාර භාවනාව කියන්නේ නිකන් හිත නිකන් නිකන් අනිත් පැත්තට කරන භාවනාවක්. ආ ඊට පස්සේ අමතක වෙච්ච කාරණාව මේකයි. කාට හරි බරගති අරමුණු වෙනවා නම් බරගති ඒක නිකන් බරගතියක් තියෙනවා. බරගතියක් තියෙනවා කියලා අරමුණු වෙනවා නම් එයා ඒ බරගතිය නැති වෙනකම් භාවනා කරන ප්‍රමාණය වැඩි කරා නම් හොඳයි. ඒ බරගතිය කියලා කියන්නේ එයාගේ හිතේ පීඩා අපහසු ගතියත් එක්ක සකස් වෙන ගතියක්. හිතේ පීඩා අපහසු ගතියත් එක්ක සකස් වෙලා තියෙන. එතකොට ඒ හිතේ පීඩා අපහසු තියෙනවා නම් මොන අකුසල් වෙනද හටගෙන කියලා කියලා දැකලා අකුසල් ප්‍රහාණය කරන ක්‍රම අනුගමනය කරලා ප්‍රහාණය කරගෙන ඒකට උත්සාහවත් වෙන්න නැත්නම් භාවනාව තව ටිකක් වැඩි කරන්න ඒ බරගති තියාගෙන ඉන්න එපා. බරගති තියන් ඉන්න එපා. ඒ බරගති වලින් මේ අපිට පීඩා අවස්ථා උපදිනවා. ඊට පස්සේ සමහරවිට මේ බරගතිත් එක්කලම තමයි නොපෙන්න ලෝකේව සම්බන්ධ වෙන්නේ තොන්න මේ බරගතිය. ගතියක් විදියට කිව්වොත් එහෙම බරගතියක් ඒව ඒව සම්බන්ධ වුණාම දැනෙන්නේ බරගතිය. බර බරක් විදියට තමයි දැනෙන්නේ. ඒ හින්දා මේ බරගතිය නැති වෙනකම් ඒ කියන්නේ දැන් නැති වෙනකන් කියලා කියන්නේ අපි බරගතිය දෙනවා නම් බරගතිය බරගතිය බරගතිය කියලා යන්න ඕනේ. දැන් එහෙම මං හිතනවා මෙතන ඉන්න ගොඩක් අයට බරගතිය දැනෙන්නේ නැහැ කියලා ඉවරලා සංජීවන දැනුණාද බරගතිය? සංජීව දැනනද? එහෙම නෑ ස්වාමීන් වහන්සේ බරගතියක් දැනෙන්නේ. දැනුන්නේ නේද? මේ ලසිට කොහොමද? නෑ ස්වාමීන් වහන්සේ එහෙම ගතියක්. ඔව් එහෙම එකක් අතකොට භාවනා කෙනෙක් කරනවා නම් එයාට මානසික අපහසු පීඩා වලින් තොරව ඒ කියන්නේ ඒ අවම මානසිකත්වකින් ගත කරනවා නම් ඒ බරගති දැනෙන්නේ නැහැ. ඒක කෙනෙක් හදාගන්න. බරගති දැනෙන්නේ නැති මට්ටමට බරගති දැනනවා කියලා කියන එක බොහෝ පැත්තකින් අයාපත වෙනස පවතිනවා අකුසල මානසික පැත්තෙනුයි නොපෙන්න ලෝක පැත්තෙනුයි දෙකෙන්ම. ඒකත් මතක තියාගන්න. තව කාට හරි අහන්න දෙයක් තියනවද? කියන්න හරි. හරි නේද? එහෙනම් අපි අවසන් කරමු. එහෙනම් මේ සියලු දහම් කාරණා සියලු දෙනාටම ආධ්‍යාත්මිකව දියුණු වීම පිණිස උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි.